අවස්ථයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට නැත්නම් ධර්ම සාකච්ඡාවකට වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ලිඛිත ප්‍රශ්න මතින් අපි පුරුදු පරිදි සැසිවාරය ආරම්භ කරනවා යතර වාරයේදී කාට හරි ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් සභාගත කරන්නයි කියලා මම කරුණාවෙන් ආරාධනා කරනවා ආරවින්දකින් ඉල්ලා හිටනවා මේ ටික සභාගත කරන්න අවසරයි ස්වාමින් වහන්ස ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව කරගෙන යන විට යටිපතුල් දෙකේ හිරිවැටි තාර ඇලී ඇතිවක් මෙන් දැනේ ළඟකදී සිට උල් ඇනෙනවා වගේ දැනෙනවා මම ඒ අයුරින් දැනෙන්න ඌවාට පසු සිහින් වැලි මළුවේ සක්මන් කළෙමි එහිදී ඒ අයුරින්ම දැනේ මේ වෙනස සක්මන් භාවනාවෙන් වෙන දෙයක්ද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මම හිතන්නේ ඊ අවසත් අපි ගොඩක් ඒ වගේ දේවල් සාකච්ඡා කරා. ඒ වගේ භාවනා කරගෙන යනකොට මේ වෙන දේවල් පිළිබඳව නොපැකිල නිසකව ඉදිරියට යන්න තමයි අපිට මේ මේටි ටික ඕන කරන්නේ මේවා එකකදී එනේ නැති වෙලාවට පැකිලෙන්න ගත්තොත් සැක කරන්න ගත්තොත් වෙන්නේ ඉදිරි ගමනට අවශ්‍ය කරන ප්‍රසාද ගතිය එන්නේ නැහැ ඉතින් මේ පැහැදිලි ගතිය එන්නේ පසීදති පස්සද්දති කියන ගතිය එන්නේ නැහැ ඉතින් ඒ තාක්කල් භාවනාව ඇඹුල් ලබ කන්නා වගේ තමයි නෑ මේක වෙන දෙයක් ඕන දෙයක් කමක් නෑ කියලා ඉදිරියට යන්න ආපු දවසේ මේක අහන්න ප්‍රමා වෙන්නෙත් නෑ සැක කරන්නෙත් නෑ ඒතකොට මොහොන දෙන්නේ ජයග්‍රහී හැකියවක ඒක වෙනකන් පුදුමාකාර වෙහසක් පුදුමාකාර හෙට්ටුවක් අපේ කයේ තියෙන අපේ හිතේ තියෙන්නේ ඉතින් යෝගාවචර පුළුවන් තරම් බලන්න ඕනේ මේ තීශරණ කෙරෙහි ඇති සද්ධාව මතින් මේ වගේ සැක දුරු කරගෙන මේවා ඕනම දෙයක් වෙන්න පුළුවන් මරණය වුණත් වෙන්න පුළුවන්. ඒ වුණත් පිස්සු වැටෙන්න පුළුවන් පිස්සු ඇදුනත් මම මේක කරගෙන යනවා කියන හැඟීම එන්නේත් භාවනාවෙමයි. ඊට ආවට පස්සේ මේවා එකක්වත් ඇඹුල් රහ වෙන්නෙත් නැහැ, පැංගිරිත් නැහැ. බොහොම ප්‍රසන්න ගතියක් එනවා. නමුත් ඔය සැකේ හරි මෙහෙම වෙන්න පුළුවන්ද කියන දේ එන ආවයි කියලා කියන්නේ තමයි විහිම. ඒකට මේ ද්වේෂයක් හටගෙන තියෙනවා. එහෙම නැත්නම් ඒක පිළිබඳව සාදර ගතිය නැහැ. ඉතින් ඒ තාක්කල් ඉති භාවනා කටුකොහලක් භාවනා කියන්නේ මේ දූවිලි පාරකක කටුවත්තක් ඇදගෙන ගියා වගේ හීරණ ගතියක් තියෙනවා. ඒක මේකේ ප්‍රශ්න අහන්න නැතුව ගෙවන් කරන ක්‍රමයකුත් නැහැ. නමුත් ප්‍රශ්න අහලම ඉවර කරන්නත් බෑ. තම ප්‍රමාණයක් දරා සිටීමේ ශක්තියක් අවශ්‍යයි. ඒ දරා සිටීමේ ශක්තියදී මේ දේ භාවනාදී වෙන්නේ නැහැ කියලා එහෙම මේ ඇඟීමක් ඇති කරගන්න බෑ. අර සර්වචනසේ දුෂ්කර ක්‍රියා කරනකොට තිබිච්ච රූපෙ ටිකක් ළඟ තියාගෙන ඉන්න. බලන්න කොහොමද මොනවා කරලාද මෙතෙන් ගියේ කියලා. ඉතින් එහෙම යනකොට මේ ඒ වගේ විස්තර ත්‍රිපිටකේ සඳහන් වෙලා තියෙනවා. මේ වගේ දේවල් ගණන් ගන්න දේවල් නෙවෙයි. ඒක නිකන් හරියට මේ සංසන්දනය කරගන්න බැරි තරම් සියුම් දේවල්. නමුත් ඒවත් ලකූ දෙයක් වාටපත් කරගන්න තරම් අපේ හිත බොහෝ මෙලෙකයි අභාවිතයි. එතකොට මේ ලොකු දෙයක් තමයි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලින් අපිට ඒක බේර ගන්න පුළුවන් නම් නමුත් කවදා හෝ එහෙම නැතුව තමන් විසින්ම තමන්ට ඒක තේරුම් ගන්න මට්ටමට යනකම් ජයග්‍රාහී යැඟීම අභියෝගේ බාර ගන්න හැඟීමක් ඇති වෙනවා. ඒ නිසා මේ වගේ මීට වැඩි දරුණු දෙයක් වුණත් සිදු වෙන්න පුළුවන්. ඒ තියෙද්දි තිවසාගෙන යෑම තමයි අපේක්ෂා කටයුතු. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට පළමු දවස සතියෙන් සිටීමට පිළිවන දෙවන දවසේ එසේ පවත්වා ගැනීමට නොපිළිවන කරුණාවෙන් මෙයට උපදෙසක් දෙන්න. දැන් පස්වෙනි දවසේ වෙනකොට කොහොමද දන්නේ? පළවෙනි දවසයි දෙවෙනි දවසේ විස්තර නම් තියෙනවා. තුන්වෙනි දවසේ මොකද උනේ? හතරවෙනි දවසේ මොකද උනේ කියලා කියන්නේ නැතුව මම මම මට තේරෙන්නේ නැහැ. මේ රිට්‍රීට් පස්වෙනි දවසේ නේද? හයවෙනි දවසට. ඒ නිසා මේ ලියුපු එකන පළවෙනි දවසේ කියලා කියන්නේ පෙරේදද දෙවෙනි දවසේ කියන්නේ ඊයේද එහෙමද මොකද්ද කියලා තේරෙන්නේ නැහැ ඒ විතර කියන්නේ නැතුව මේ සාක්කියට ඇත්තටම නඩුව සාක්කිය නැතුව ජුරි සභාවේ අදහස ගත්තාම වෙන්නේ කාලේ නාස්ති වෙනවා. ඒ නිසා මේක විස්තරමදි මේ පාර ගන්න තරම් නඩුව. නමුත් දැන් උනත් කාට හරි ඒකට අවශ්‍ය තොරතුරු දෙන්න පුළුවන් නම් මේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ කියලා කියන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් වර්ගීකරණය කරන්න. ඒකෝට සාකච්ඡාට නගන්න පුළුවන්. අපි නැත්තම් අපි යනවා දෙවෙනි ප්‍රශ්නේ. ඊගාව ප්‍රශ්නේ. අවසරයි ස්වාමීන් වහන්ස. මම ආනාපාන සති භාවනාව කලක සිට පුහුණු කළත් මෙතනදී කියවුණු එක දියුණුවක්වත් මම ලබලා නැහැ. මගේ කොන්දේ අමාරුවක් තියෙනවා. ඒ නිසා භාවනාවට එය බාධාවක් එනවා. මම පන්සලේ වරහන් ඇතුළේ තියෙන ගෙදර ළඟ භාවනා කරනවා. තනියම ගිහින් හොඳින්ම හිත සංසුන් වෙනවා. ඒත් මෙහිදී එකක් ඒකත් නැහැ. දැන වෙනස් වුනහමත් මට භාවනාවට අපහසු බවක් ඇත. මගේ දුර්වලතෙන් ඇත්තේද එය කරුණාවෙන් පහදා දෙන්න. නෑ, මේ වගේ වෙනකොට ආනාපාන වගේ දෙයකට යන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලාම ඉඳගෙන ඉන්න එකේ පහසුව තියනවාද කියලා බලන්න. ඒ අවස්ථාව පන්නපු නිසායි මේ ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ. ආනපන හිත දාන්න එපා. මෙතන වාඩි වෙලා පట్టල වෙලා ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්ව ඒකේ තියෙන සමබර භාවය ඒකටවත් හිත යන්න බැරිද? එහෙම නැත්නම් ඒක පිළිබඳව අත්දැකීම් මොකද්ද කියලා කිව්වොත් ඒක පදනම් කරගෙන ඉදිරියට යන්න පුළුවන්. මේක සැදීම ආනපනේ අල්ලන්න හැදීමෙන් වෙන ප්‍රශ්නයක්. ඒ නිසා හැම වෙලාවෙම මතක් කරනවා ඒ ඊට ආනපන් යන්නේ ඉස්සලා පරියන්කේ සකස් කරලා සම්බර කරලා කයට හිත යොදලා ඒක සාර්ථක වුණොත් විතරක් ආනපාණ්ඩය. එහෙම නැතුව ආනපාණ්ඩය මේ යන්නේ යෑමේ මේ වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒකෙන් ඇත්තටම මේ ඉස්තිරහානියක්වත් තද බල වැරද්දක්වත් ස්ථාන වෙනස් වීමේ දෝෂයක්වත් මොකක්වත් නැහැ. අර කෙලින්ම කාර් එක සෙකන්ඩ් එකේ ස්ටාර්ට් කරන්න හදන නැත්නම් තර්ඩ් එකේ දාලා ස්ටාර්ට් කරන්න හදනවා. එතකොට අමාරුයි. එන්නේ ස්ටාර්ට් කරලා ෆස්ට් එකට දාලා සෙකන්ඩ් එකට දැම්මම අදිනවා. ඒ නිසා වාඩි වෙලා වාඩි වෙලා ඉන්න ඉරියව්වේ සැප පහසු බැලුවද බැලුවනම් මොකද උනේ කියන කට උත්තරේ හරි වැදගත් වෙනවා මේ වගේ ප්‍රශ්නකට උත්තරයක් දෙන්න. ආනාපාන කෙලින්ම යන්න යන්න එපා. ගියොත් ඔය වගේ මේ අපහසුතා මතුවෙන නිසා ආනුපුබ්බී වැඩ පිළිලෙන් පටන් අරගන්න. ඉඳගෙන ඉන්න ඉරියව්වේ පහසුකම් දීලා පටන් අරගෙන යන්න. එහෙම නැත්නම් ආනාපානෙ කරගෙන යන්න බැරි මොකක් නිසාද? සද්ද නිසාද? එහෙම නැත්නම් ඔය කියන කොන්දේ අමාරුව නිසාද නැත්නම් හිතවිලි නිසාද ඉතින් එහෙමනම් කොන්දේ අමාරුවට ගැළපෙන ආසනයක් අරගෙන තමයි කටයුතු පටන් අරගන්න වෙන්නේ පූර්ණ නිගමනට එන්නේ නැතුව මේ ස්ථාන මාරු වීම වගේ දේවල් එහෙම කෙරුවොත් අපේ අර නිර්මාණශීලීත්වයකට එළියට එන්න ඉඩක් නැතු වෙනවා ඒ නිසා කරගන්න පුළුවන් පොඩි එකලසක් නැසලා තියෙන කියලා අන්න එකලස සකස් කළ දෙන්න ඕනේ ඒකට මේ විශේෂඥ ඥාන ඕනේ සාමාන්‍ය බුද්ධිය මේ ශරීරයට තියෙන කරුණාව මෛත්‍රිය ඉරියව්ව එකලස් කර ගැනීම අඩුපාඩුකමක් තමයි අහගෙන ඉන්නකොට නම් මට හිතෙන්නේ. එහෙම නැතුව ස්ථාන මාරු වීම තද බල විදියට බලපානවා කියලා හිතන්න අමාරුයි. ඔය කියන තරම් එන්නේ නැහැ. නිර්වාණ සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ගියවර ආනාපාන භාවනාවේදී සිතිවිලි අතර සිත අතරමං වී නැවත අරමුණ කරා පැමිණෙනවා යයි ප්‍රශ්න ඉදිරිපත් කළ නවක යෝගිනිය මම වෙමි. දැන් මගේ සිතට සිතිවිලි නැගෙන්නේ මද වශයෙන්ි. විතක සිතිවිලි අතරින්ද අරමුණු දෙස බලා සිටිය හැක. නොයෙකුත් විකාර රූපී ජවනිකා මා ඉදිරියේ පෙනුණා. මා ඒ දෙස බලා සිටියෙමි. මා භාවනා කරන ආකාරය මමම ඉහළ සිට බලා සිටින අයුරු දුටු වෙමි. මා ඒ දෙසත් බලා සිටියෙමි. එසේම භාවනාවේ යෙදී සිටින විට මුහුණේ හා බෙල්ලේ මස් පිඩු තද වුණු අතර ඔක්කාර ගතියක් අද්දුටු වෙමි. ඒ දෙස බලා සිටින විට නැතිවිය. සක්මන් භාවනාවේදී දෙපතුල් පොළවට ඇද ගන්නා ගතියක් අද්දුටු වෙමි. මා ඉදිරියටත් මෙම භාවනාව කිරීමට බලාපොරොත්තු වන අතර ඉහත මාගේ නිරීක්ෂණය අනුව අවශ්‍ය උපදෙස් මට ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දැන් මේ වගේ අර හිතවිලි අතරින් උනත් ආනපන බලන්න පුළුවන්කම තිබුණා නම් පුළුවන් තරම් ආනපන ටික සුවද වෙන්න ලං කරලා බලන්න උච්චන්න කරලා බලන්න ඊට පස්සේ ආනපන මේ මුල මේ මැද මේ අග වශයෙන් විස්තර සැරේ බලනකොට ඒකම Tamange පෙරගමන් කරු වෙනවා නැත්නම් ආනපානෙම Tamanට පහන් කණුවක් වෙනවා ඉතින් අර මේ වගේ බාධක ආවට බාධකොට බය වෙන්නේ නැතුව ආනපනතික ඇසුර වැඩි කරලා ඒකත් එක්ක ඉඳගෙන ඉන්නකොට වැඩි වේලාවක් ගත කරන්න පුළුවන් වෙන විදිහට හැදුවොත් සක්මන් කරන වෙලාවේ වම දකුණත් එක්ක වැඩි වේලාවක් වෙන විදිහට සක්මන් හදාගත්තොත් එදිනදා ජීවිතයේ හැකියතාක් තුරට තමන් කරන මේ චේතනාපූර්වක කරන දේ අනුව සතිය වඩා ගන්න උත්සාහ කරොත් ඒක තමයි ඊගාව කල යුත්තේ මේ වගේ මේකෙන් ආදර්ශයට ගන්න තියෙන්නේ ඒ ඉතිලි ප්‍රශ්න තිබුණාට ඒක දිහා නිසි ක්‍රමයට බලන්න ගත්තාම යොරසු මනස්කාරයෙන් ඒකේ තිබුණ අර නපුරු ගතිය, ඒකේ තියෙන බාධක ගතිය නැති වෙනවා. ඒක ඇත්තටම මේ පස්සේ ධෛර්යයක් බවටපත් වෙනවා. ප්‍රශ්නයක් ඇවිල්ලා ප්‍රශ්නට හරියට උත්තර දුන්නොත් පිළිතුරු ලැබුණොත් ඊට පස්සේ ප්‍රශ්න ණය විද්‍යාවට වැඩිය ලොකු උනන්දුවක් එනවා. අන්නේ උනන්දුව හරහා ඊටාම වැඩි වේලාවක් උත්සන්න වාසන්නව පරියන්කේ ආනාපානේ ලංකර තබා ගැනීම තමයි ඊගාව පියවර වෙන්නේ. මම ආනාපාන සතියට දැන දැනට කීප වතාවක් බොහෝ කාලයක් ඇතුළත හොඳින්ම මූණ දෙන්න පුළුවන් කියලා හිතනවා. පෙර දිනක වගේම අදත් හුස්ම නැති මොහොතක හුස්ම නැති මොහොත හොඳින් අත්දැක්කා. කීප වතාවකට වුණා. කාලය එන්න එන්න වැඩි වුණා. අදත් භාවනාවේ මේ අවස්ථාව වෙනකොට වරින් වර නොඑක් নানা ප්‍රකාර සිතුවිලි එනවා. ඒවා මොනවාද කොයි වගේද කියලාවත් මම දන්නේ නැහැ. එනම් දැක්කෙත් නැති බැලුවෙත් නැති නිසා එක මොහොතේම මතුවනා මේ ධාතු රසක් මේ කියලා. මට භාවනාව පටන් ගන්නකොටම හිතුණා මේ රූප ගොඩක් මැද ධාතු ටිකක් ඇති බවත්. එකවරම පැවතී ගිය වායෝ ධාතුව එකවරම නැවතී ගිය වායෝ ධාතුව අනෙක් ධාතු හතරට එකතු වුණා වගේ හැඟීමක් ආවා. මේ වෙනකොට මුකුත්ම මට සිතිවිලි නැහැ. නිකම්ම බලන් ඉන්නවා. සෑහෙන වෙලාවක් හිටියා. නැවතත් හිතුණා බලන කෙනෙකුත් නැහනේ කියලා අල්ලන්න දකින්න හිත ඉඩ දුන්නේම නැහැ. වෙනස් වෙන රූප අතර ක්‍රියාවකට කෙනෙක් ඉන්නවාද වගේ හිතුණා. අවසර ස්වාමින් වහන්සේ මම මෙහෙට මේ සැරේ ආවට පස්සේ තමයි ආනාපාන සතියට මූණ දෙන්න පුරුදු වුනේ. නමුත් භාවනා කරන්න අරන් අවුරුදු 7ක් පමණ වෙනවා. මේ ලැබපු අත්දැකීම් මීට පෙර මම ලබලා තිබුණේ නැහැ. ඒ වගේම එන්න එන්නම භාවනාවේදී මට ධම්මානුස්මතිය කියලා කියන්න පුළුවන් ධර්ම කරුණු සමාධියේදී පමණක්ම එකවර හිතට එනවා. සමහර දිනක අති සමහර දිනක අනිත්‍ය දුක්ඛ අනාත්මය මේ භාවනාව තුළ ඊටා හොඳින්ම දකිනවා. අනිත්‍ය වෙනස් වීම යන්න නිතර නිතර එනවා. සමහර විටක චතුරාර්ය සත්‍ය පේනවා වගේ ගලපනවා. ආනාපාන සති භාවනාවේ සමාධියේ ඉන්නකොට මා කෙරෙහි කරුණාවෙන් මෙම මා කෙරෙහි කරුණාවෙන් මම මේ කරන සියල්ල වැරදි නම් මට පහදා දෙනසේක්වා මම හිතින් කරන දෙයක් නිසා මට අදා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා අතර මේ හිතින් කරන දෙයක් කියලා හිතාන ට්‍රිප් එක එන්න එන්න තමයි තේරෙනවා කරන දෙයකට සිද්ධ වෙන දෙයක් මෙතන තියෙන්නේ. ඒ සිද්ධ වෙන දෙයට බාධා කරන්නේ නැතුව ප්‍රශ්න කරන්නේ නැතුව එහෙමම බලාගෙන ඉන්න පුළුවන් නම් ඉස්ලාම ආනපාන කීකරු කරගෙන ඒකේ අරසාව යටතේ ඒකේ ආලෝකය යටතේ සිද්ධ වෙන හැම දෙයක්ම හරි කියලා හිතාගන්න. යම් වැරදිනවා නම් වැරදින්නේ ආනපානේ ආලෝකේ නැති වුණොත් ආනපාන අරසාව නැති වුණොත් ආනපානේ ගෙවිලා ගියත් මතක තියාගන්න ඕනේ ඒ ආනපන කියලා ඇතිවෙච්ච අවකාශය තමයි මේ ඔක්කොම වෙන්නේ. ඒ තාකල් හරි. ඒක කිසිත්ම ආයේ මේ දෙවන්නේක් ඇවිල්ලා විනිශ්චය කරන්න ඕන කමක් නැහැ. හරි වැරදි. සතිය පවත්තන අරමුණ අසුරේ පවතින තාකල් ආරස්සාව තියෙනවා. ධර්ම ආරක්ෂාව තියෙනවා. එනිසා මේ යන ක්‍රමේ හරි මෙහෙමම මේ මේ තරම්වත් ප්‍රශ්න නොකර මම මේ යන විදිය හරි කියන විශ්වාසයෙන් ගියොත් ඔය තත්ත්වයට ගමන ඉක්මන. මේක සැක කියලා දෙතර දෙකට දෙතවර ගමන ගියොත් ගමන බාධායි. නතර කරොත් ඊට පස්සේ ගමනක් නැහැ ඊට පස්සේ දියුණුවක් නැහැ. ඒක නිසා විශ්වාසයේ විශාල දරහ දැරීමක් තියෙනවා. ඒක ඇති වෙන්නේ පුදුමාකාර හිමිහිට. හැම වෙලාවෙම අර හොඳ දේ සැක කරන එක තමයි අපි කරන්නේ. නරක දේ නිස්සකව කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ අහන්න බලන්නේ නැතු. හොඳ දේ එනකොට එහෙමුත් බලනවා මෙහෙමුත් බලනවා කිරනවා මනිනවා මේ හැම එකකින්ම කරන්නේ හොඳට කෙනහිල්ල. අන්නේ කෙනහිල්ල නැති වෙන්නේ විශ්වාසය ඇති වෙච්ච දවසේ. ඉතින් ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා ලොකු ධර්ම ගෞරවයකින් ලොකු අපකප්පවීමකින් කරන්න ඕන කරලා කරලා ඇති වෙච්ච දවසේ කියා ගන්න බැරි තරම් හැඟීමක් එනවා මේ කොයි තරම් අපි සත්‍යයට කෙනෙහිලිකම් කරනවා කොයිතරම් මේ නිවැරදි දෙයට සැක කරනවා නිවැරදි දෙයට උසාවියට නගලා නඩුවහන වැරදි දෙය කිසි ප්‍රශ්නයක් නැතුව රැයත් කරනවා ඩවුන්ලෝඩ් කරනවා කීලත් කරනවා නොකියත් කරනවා ඉතින් ඒ වගේ වෙලාවල මේ සත්‍යයට දහිරිය දෙනවා කියන එක සත්‍යයට අනුග්‍රහ කරනවා කියන එක හරි පුදුම මේ වගේ යෙදී තැදී පැහැදී කරන කෙනෙකුට මේ තරම් සත්‍යයට අනුග්‍රහ කරන්න අමාරු නම් මිත්‍යා දෘෂ්ටිකේ කොහොමනම් සත්‍ය දකින්නද? තිරිසනෙක් කොහොම සත්‍ය දකින්නද? යක්ෂෙක් ප්‍රීතියෙක් කොහොම සත්‍ය දකින්නද? මෙච්චර ලස්සන මූණට දුන්නත් ඒක බාරගන්නේ මම හජ්ජ දන්නෙත් නෑ වැරදිත් දන්නෙත් නෑ කියලා කෙනහිල්ලම තමයි කෙරෙන්නේ. ඒකටයි අවිද්‍යාව කියන්නේ. ඒකටයි කෙලෙස් කියන්නේ. නමුත් මේක ඒ විදිහට කර කර ඉඳද්දී ඉන්නකොට Tamanටම ඒ Tamanගේ නපුර හොඳ දේ සැක කරන ගතිය, වැරදි දේ නිසැකව කරන ගතිය තේරිච්ච දවසේ තේරෙයි අපිට නරකක් කරන්න පිට කෙනෙක් නැහැ. Tamange මේ වැරදි දර්ශනේ තමයි තියෙන්නේ. ඒ නිසා මේකෙදී නිසක භාවය ඇති කර ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න ඕනේ. ගර්තර ස්වාමින් වහන්ස භාවනා හා එහි දියුණුව සම්බන්ධ යම් සැකයක් සහිතව නැවත ගෙදර යාම නුසුදුසු හේයින් සහ සියලුම යෝගීන් වෙනුවෙන් මෙය අසමි. ඔබ වහන්සේ පරයන්ක භාවනාවේ සිටින මුළු පැය පුරාම ඔබ වහන්සේගේ හිස බෙල්ලෙන් පහතට නැමී තිබෙනවා අපට පෙනේ. 1. ඒ පිළිබඳ දැනීමක් ඔබ වහන්සේට තිබෙනවද? 2. ඒ පැය තුලම හිත තිබෙන්නේ ආනාපාන සතියේද? 3. එසේ නැතිනම් සමාධියේද? 4. එසේ නැතිනම් ඊටත් ඉහළ තත්වයකද? 5. හිත දියුණු තලයක තිබෙනවා යනු පෘථග්ජන හිතට වඩා දියුණු තත්වයක් නිසා එසේ හිස පහතට නැමීම සිදුවිය හැකිද අපගේ දැනුම සඳහා මේ පිළිබඳව අසන බව ගෞරවයෙන් නැවතත් මතක් කරමි මා භාවනා කරන විට මගේ හිස එසේ පහත් වී ඇතියයි යමෙක් මට කීවොත් මා ගත යුතු පියවර කුමක්ද ඇත්තට මේක පිළිබඳව මනින්න කිරන්න මනින්ද කරන්න හරි අමාරුයි. පළවෙනි ප්‍රශ්නේ ආනතන එක දන්නවද කියලා දන්න වෙලාවලුත් තියෙනවා. නොදන්න වෙලාවලුත් තියෙනවා. ඒ වගේම ඒ වෙලාවේදී ආනාපානේ පවතින වෙලාවකුත් තියෙනවා. වෙන අරමුණු වල පවතින වෙලාවකුත් තියෙනවා. මේ වගේ දෙයක් අරහ ගිහිල්ලා මිසක්කා මේක නොවිය යුතුයි කියලා මේක පූර්ණ අත්දැකීම ලබන්නත් බෑ මේක ලබන්න සැලසුම් කළා කරන්නත් බෑ. නිසා භාවනාදී මේ දේ සිද්ධ වෙනකොට කරලා කරලා කරලා කරලා කරලා මේ මට ඕන දේ මට කරන්න බැරි බව තේරුම් ගන්න ඕනේ. නමුත් ඒ වුණාට කරන්න මට ඕන දේ මට කරන්න බෑයි කියලා මේක විකාර වෙන්න දෙන්නත් බෑ. මොකද එහෙමනම් අනිකුත් කෙනෙකුගේ මේ විදිහේ විකාර තියෙන්න eBay. නමුත් එක එකනාගේ තියෙනවා ඒ වගේ යම් කිසි ගති ලක්ෂණ වගේක් ඒව හදාගෙන භාවනා කරන්න ගියොත් මේ හදන වැඩේ නිසාම කවදාවත් භාවනාවට යන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා මේවා යද්දිම කෙරෙද්දිම නිදිමත වෙන්න පුළුවන් වෙන නීවරණ ධර්මයක් වෙන්න පුළුවන්. ඒක තියේදිම දිගට කරනකොට කරනකොට තමයි මේකේ අස්තර විස්තර බලා ගන්න පුළුවන්. ඒක නිසා ප්‍රසිද්ධිය භාවනා කරොත් විතරක් අපිට ඒක හවු වෙනවා. ප්‍රසිද්ධිය නැතුව කරන්න ගියොත් මේකවත් වෙන බව දන්නේ නැහැ. ඉතින් හොඳට භාවනා කරනවා කියලා. ඒක නිසා පුළුවන් තරම් කරන්න තියෙන මේ වගේ වැරදි දක්නාසුලුව කරනකොට වැරද්ද හෝ ඇදහිසිටිය දකින්නාසුලුව කරනකොට පුළුවන් තරම් කණ්ණාඩියක් ඉස්සරහා ඉන්න එක තමයි හොඳ වෙන්නේ. කණ්ණාඩි තමයි අනිත් භාවනා කරන අය. ඒගොල්ල අපිට මේ වගේ ගෞරවයෙන් හෝ නැත්නම් මොන විදියෙන් හරි මේ කියාදීම තමයි අපේ අතර තියෙන ගණිතය. එක්කෙනෙක් එක්කෙනෙකුට ඒ ගරු කිරීම කරන්න ඕනේ. මේ නිසාම මේ වගේ භාවනා පරියන්කේදී නින්දයන් නිසාම වස් 32ක් තිබ්බ වැදගත් කර්මස්ථානාචාර්යවරයෙක් සිවුරු ඇරලා තියෙනවා. සෙනග ඉස්සරහා ඉන්න බැරි නිසා. ඉබ්බට්ටම් පෙන්නේ ඒක එච්චර සිවුරු අරින්න තරම් බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඕකත් එක්ක යන එකයි තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේට ඉඳ ගත්ත ගමන් ඒ වගේ ඊස කඩා වැටෙනවා දක්ෂම කර්මස්ථානචාරිවරේ. නමුත් හැම කෙනාම කියලා තියෙන එක ගැලපෙන්නේ නැහැ කියලා පස්සේ ඒ ස්වාමීන් බේරෙන්න බැරි තැන සිවුරු ඇරියා. ඒ තරම්ම මේ මේක මේ තියෙනකොට ගැලපෙන්නේ නැහැ කියන වගේ ප්‍රශ්නයක්. මම දැන මට නම් තාම එහෙම හිතිලා නැහැ. ඔය ඉස්ලා කීප වතාවක් මට මතු කරලා දීලා තිනවා මාවත් දැකලා මමත් දැකලා තිනවා සමාහට ෆොටෝ ගත්ත වෙලාවල් වල ඒ වුණාට ඒක මේ මහා ලොකු තීන්දුවක් ගන්න තරම් එහෙම නැත්නම් ඒක මේ ප්‍රතිරූපයට බාධාවක් කියලා මට පේන්නේ. මේ චේති දිගට කරගෙන යන එක තමයි මගේ ආකල්පේ. ඒකේ උසස් තත්වයක් කියලා මම කියන්නේ යන්නෙත් නෑ. ඒක පහත් තත්වයක් කියන්නේ යන්නෙත් නෑ. ඒක මනින්ද හිත නොවේවා කියන එකයි මගේ තියෙන්නේ. එහෙම මැනිල්ලක් මට අවශ්‍ය කරන්නේ නැහැ. ඉඳගන්නේ මේක ලැබේවා කියලා හිතන නෙවෙයි. ඔයි කිව්වට අන්තිමට මට ඕනේ වුණාට ඕන දෙයක් කෙරෙන්නෙත් නැහැ. ආනේ தත්ත්ව නිසා ඒ දිගට කිරීම හරහා අපිට මොකද්ද කාලානුරූපෝ කාලය හරහා මේ රූප වැඩ කරන හැටි ශාරීරිය වැඩ කරන හැටි පිළිබඳව දැනීමක් එනවා ඒක පොතකින් පතකින් ගන්න බෑ යෙදීමෙන්මයි කරන්න ඒ යෙදීම කාය ජීවිත নিরপেক্ষව කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒකයි. මේ හරියට කෙලින් තියාන ඉන්නවනම් භාවනාවක් වෙන්නේ නැහැ කියලා කියේ. භාවනා පටන් ගත්ත වෙලාවේ මොකකින් හරි ඇලයින්මන්ට් අප්සෙට් කරනවා. යායුතුම නැහැ. එතකොට මේ මගේ වාසියට මම උත්තර දුන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ මේකට වෙන්න ඇරලා බාහිරේ පස්සේ හදා ගන්න පුළුවන් ඇතුළත හදාගත්තට පස්සේ. ඉතින් නිසා මේ වගේ මේ අචංචාම්ද්‍රෝ කාවට ජැක්කොන් පිල් කියන මහත්තයා ගියාට පස්සේ ගිහිලා තියෙන ගුරුවරු තුන්දෙනෙක් පහු කරලා එතන පන්සලේ හාමුදුර කෙනෙක් කියනවා මේ මේ හාමුදුර නම් රහතන් වහන්සේ නමක්මයි කියලා. ඉතින් ඈත කුටියකට වෙලා භාවනා කරලු අනේ මට රහතන් වහන්සේ නමකගේ අමඩහන් ගන්න ලැබෙනවනේ කියලා. ඒක දවසක් යනකොට දැක්කලු අචංචා සුරුට්ටුවක් බොනවා. ඊට පස්සේ තුනලු රහතන් වහන්සේලා සුරුට්ටු කරනවාද ප්‍රශ්නේ ඔන්න ගෙදර ගිහිල්ලා භාවනා කරනකොට දිගටම ප්‍රශ්න වෙනවා. අනිත් දවසේ යනකොට කකුලක් උඩ තියන්න මිනිසුකට මිනිස්සු වගේ තියාගෙන බැන බැන වැඩ ගන්නවලු. මේ අරන්නේ වැඩක්. ඊට පස්සේ කල්පනා කරාලු දැන් ඔන්න රහතන් වහන්සේ නමකට මේ මිනිසුන්ව බනින්න පුළුවන්ද කියලා. මේ දෙක ආවට පස්සේ භාවනා කරගන්න බැරි වුණා. ඊට පස්සේ හිතාගත්තලු දැන් සිවුරු කරලා යනවා. තායිලන්තේ වෙන කවුරක්වත් නැහැ. පස්සේ ගිහිල්ලා සාන්දර කියලා තියෙනවා. මේ මම සාන්දරේ මට මේ භාවනාවට උනන්දුවක් එන්නේ කමන්නේ නැහැ කිව්වා. මම ලොකු නිතර ගන්න භාවනා කරන්න යන්නේ. කොහොම නෑ දැන් නම් බෑමයි කියලා. ඊට පස්සේ එහෙනම් මොකද්ද කරන්න බලද්දි සිවුරු ගන්න හොඳක් මක් නැහැ කිව්වා. ඊට පස්සේ කළු මට හිත කලකන්නේ ඔබ වහන්සේ ගැනම නිසා මම කිව්වලු. කමන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වලු මං මේ මේ වහන්සේ ගැන හිතාන්නේ රාතන්නාන්සේ නමක් විදිහට බනනකොට වහන්සේ මෙන්න මේ වැරද්දක් කරනවා මම දැක්කා. ඒ නිසා මට වහන්සේ පිළිවන් දැන් තවදුරටත් රතනංශනමක් කියලා හිතන්න මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. ඊට සුළු කොච්චර වටිනවද මහත්තයෝ. මහත්ය නිකමට හරි මම රහතන් වහන්සේ කියලා කියලා කෙනෙක් කියලා හිතාගෙන ඉනවා මට වැඳ වැඳ ඒකෙන් පිං කරලා නිවන් දකින්න හිතාගෙන. දැන් දැනගන්න පිට රහතන් වහන්සේට නෑ දැන් ඔයා රහත් වෙන්න බලන්න. ඔයා කොයි වෙලාවක හරි පිට රහතන් වහන්සේට මම ඒකාන්තව තියෙනවා දැක්කම එතෙන්ද හඳුන් කూరు ගෙනලා පූජා කරાવી. වැඳ වැඳ ඉඳීවි. කවදාකවත් ඔයාට නිවන් දකින්න වෙන්නේ ඒක බාධාවක් දැන් නැති බව දැනගන්න දැන් rahat වෙන්න බලන්න කිව්වලු. එදා හිතනවලු මෙහෙම කතා කරන්න rahat වෙලාම තියෙන්න ඕනේ කියලා. ඒක නිසා අපි අපි හිතාගෙන චිත්‍රය ඇතුලේ කරන්නත් බෑ අපිට පිට බලාපොරොත්තු වෙන්නත් බෑ. නැවත අපිට හිතෙනවා අර හිතාගෙන විදිහට මෙන්න මෙහෙම වෙන්න ඇති කියලා. ඔක්කොම හිතවිලි විතරයි. අත වතුරට බහැලා පීනන කට්ටියට ගොඩ ඉන්න කට්ටිය හරියට උපදෙස් දෙනවා. මෙන්න මේ මේ විදියට පහර දෙන්න මේ විදියට කරන්න. ඒකට බෑහපු මිනිහා තමයි දන්නේ. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ අපකාතේ මිනිස්සේසු තේජනාපාර ගාමිනෝ අථායන් ිතරපජා තිරමේ වානු ධාවති. මේ වතුරට බහැලා පීනන්නේ තාමත්ම සුළු පිරිසයි. විශාල පිරිසක් වතුරට බහිනතු ගොඩේ ඉඳගෙන අර මිනිස්සු දම්බි ගහන විදිහට ගොඩ දම්බි ගහනවලු. කොහොම හරි ඒගොල්ලන්ට යන්නත් ඕනේ වතුරට බහින්න නැතුව ඒත් කමන්නේ ඒගොල්ල මේගොල්ලන්ට උපදෙස් දෙන්නත් තියෙනවා. ගොඩ ඉඳගෙන තැපැල් මාර්ගයේ ක්‍රමයට වතුර බහලා ඉන්න කඩේට පීනන හැටි කියලා දෙන්නේ. නිසා යොදන්න 100 200ක්ම දාන්න මේක. දැම්මට පස්සේ නම්බෝම විතරක් නෙවෙයි හම්බ වෙන්නේ. නම්බෝ ලැබුණොත් භයානකයි කියලා හිතන්න. ඒකෙම Taman ගිලිලා ඒකෙම ඇඳලා මාරෝකටපත් වෙනවා. මාන්නේ බොහෝ කොට වැඩෙනවා. ඒ නිසා එහෙම අඩුපාඩුකම් තියෙන එක ලකූ ලාභයක්. ඉතින් කිසි කෙනෙකුට මේ රහතන් වහන්සේනමක් කියලා හිතා ගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් හරියට කට්ටිය ඇහිලා මාව රහත් කරන්න හදනවා. මේ ළඟදී එක්කෙනෙක් ඇවිල්ලා ගියා මෙහෙමයි අසවල් තුන්නමම රහත් තුන්නමක් එනවා මෙහෙට අනේ ගිහිල්ලා වන්දනා කරන්නයි කියලා මට. මම කව හොඳයි ඒක ප්‍රශ්නයක් නෑ. ඒ ගිහිල්ලා වන්දනා කරත් ඇකි පිටරට හමුදුවා ගැන. ඉතින් මම කව හරි මම හරියට සන්තෝෂ වෙනවා. ලංකාවේ එකම රහතන් වහන්සේ කෙනෙක්වත් නැති වෙච්ච එක ගැන. අපිට එහෙම කියා පාන කවක්වත් නැහැ ගිහිල්ලා පාන තායිලන්තේ පූර්වේ දුසින් ගණන් ඉන්න රහතන් වහන්සේලා. ලංකාවෙත් නැතුව නෙමෙයි ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති. සෑහෙන ගණක් ඉන්න මම ගියේ නොකිය ඉන්න එක හරි ෂෝක්. ඉතින් ඒකට හොඳම වෙලේ තමයි මේක නම් මම හිතලා බෙල්ලපාත් කරනවා නෙවෙයි බෙල්ලපාත් වෙන එක වෙන්නේ. බෙල්ලපාත් කරලා හරි කමන්නේ ඒ මේ සද්දාචීච රජුරෝ ඉන්න කාලේ රහතන් ස්වාමීන් වහන්සේ තමක් ඒ ශාසනික කටයුතු හොඳට කරනවා නම් ඒ ඒ රජුරෝ පෙරහැර රාජකීය පෙරහැරෙන් ඒ ශාන්සි කියලා වන්දනා කරනලු ඒකෙන් අදහස් කරන්නේ ඒ පන්සල ඊට පස්සේ රාජකීය පන්සලක් බාටපත් වෙනවා මේ ස්වාමීන් වහන්සේ රජෙන් විසින් පිළිගන්නාලාද රජ කෙනෙක් පාඩු දෙන්න නැත්නම් රාජකීය පඬිත වෙනවා ඉතින් එතකොට ওই දැන් තියෙන දුටුගමන විශ්‍රාම ශාලාව ගාව එතන පන්සලක් තිබිලා තියෙනවා එතන හාමුදුර කෙනෙක් කියලා තියෙන අන්තිමම ගුණවන්තයි හීලවන්තයි උගත් ඔක්කොම ආසක් රජුරවන්ට දැනග පේනවලු පෙරහැර එනවා දැන් මේ පැත්තට උඩි ආමතුරන්ට හරි සන්තෝසයිලු. ඇති ඇති ඇති දැන් අපේ රජුරෝ ඉනවනේ අපේ පන්සල අද ඉඳලා මේකත් රාජකීය පන්සලක්. අපේ ආමතුරුත් ආධික පඬිතු වෙනවයි කියලා පොඩි ආමතුරුත් කියලා ලොකු ආමතුරන් කිව්වලු අන්න පෙරහැර මෙහෙට හැරෙවයි කියලා. ලොකු ආමතුරු පිටිපස්සෙන් කියලා සිවුරු ගලවලා දාලා අන්දනේ පිටින් එළියට ඇවිල්ලා වැල්ලේ ඉරියඳ ඇඳ හිටියලු. රජුරු වෙන ගමන් කිව්වලු අර මේ ওই පන්සලේ ලොකු ආමතුරුද ඉන්නේ කියලා ඕ කිව්වලු. ඉතින් පිස්සෙක් නේ වැල්ලේ ඉරියඳ ඇඳ ඉන්නේ කියලා ආමතුරු පෙරහැර හරන ගියා. රජුරෝ පෙරහැරවන ගියා. දැන් පොඩි ආමතෝ බලහින් කියලු මේ එන්න ගිය පෙරහැර හරවන ගියාට පස්සේ කිව්ලු ඔබ වහන්සේලා ඉන්න කොහොමද කනවා මේක ඉස්සරහටවත් අපිට ගියක් අතේ හම්බ කරන්න දෙන්නේ නැහැ. දැන් බලන්න එන්න ගිය පෙරහැරන කිරුව මොකද්ද ඔය අන්දන යන්දගෙන ඉලියටලා හිටියේ. වැල්ලේරිය අන්දනවද හාමුදුරුරු කියලා. ඉතින් මේ ආමතෝ මොඩයා වගේ කර්ම හිරතිත පොඩි ආමතෝ දිගටම බයිනවලු ලොකු ආමතෝ කරපු වැඩේට. දවස් තුනකින් විතර ලොකු ආමතෝ අපවත් වුණා. අපවත් වුණාට පස්සේ අපවත් වෙනාදී පොඩි අමරණ කිව්වලු මේ මගේ මිනිහට රජුට අත ගහනකම් හොල්ලන්න හම්බ වෙන්නේ නැහැ කියලා. නිකන් කියවිලා මැරලා තියෙනවා. ඉතින් මිනිහ දෙන හදලා ඔක්කොම කරලා සාදුකාර දෙලා මිනිහ උස්සන්න හදනවලු මිනිහ උස්සන්න බැහැ. ඉතින් මේ දවස් දෙකක් ගියාට පස්සේ මේ රජුරන්ට ආරංචි වෙලා රජුරෝ ආවට පස්සේ පොඩි හමුරෝ කියලා තියෙනවා මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපවත් ඉස්ලාමයේ වචනයක් කිව්වා. රජුරෝ මේ දේහයට අත ගහනකම් මේ උස්සන්න බැරි වෙනවා චිතකෙට ගිනිසන්න බැරි වෙනවා කියලා. ඊට රජු රෝල වැඳලා අත තිබ්බට පස්සේ විනීෂ්ණාලු ගිහිල්ලා තියෙනකොටම නිකම්ම චිතකෙට ගිනිගත්තට පස්සේ රහත් වෙච්ච බව තේරුණාලු. හැබැයි අර ඒ ස්වාමීන් වහන්සේ නම්බු ලබන්න නැති වෙන විදිහට කටයුතු කරලයි අපත්. ඉතින් නිසා මේකෙදි පුළුවන්තරම් බලාගෙන ඉන්න ඕනේ මේ කට්ටිය අන්දන දෙයට කට්ටිය මවාපාන දෙයට අනුව ජීවත් වෙන්න ගියොත් අර පුංචි කාලේ කියන්නේ පොඩි බබාලා නනනකොට පිස්සාණන් අතාද්දමයි අතාද්දමයි අතාද්දමයි කියනට අතක් දාන පිස්සාණන් ඔළුව වනයි ඔළුව වනයි කියනට බබත් ඔළුව වන. ඉතින් අන්නේ ඒව වෙන්නේ අපිට ඕන විදියට මේක පවතින්නේ නැහැ. ඉතින් ඒක දැකලා කියපු එකට මම දහස්වර ස්තුතිවන්ත වෙනවා. අපි මේ එක එකනා ඉස්සරහා සමුහ භාවනා කරන්නේ උකට තමයි. තේරුම් ගන්නේ කණ්ණාඩියක් ඉස්සරහා අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙන්න හදනවා මිසක් ඔය එකක්වත් හිතලා කරන දේවලුත් නෙවෙයි, කෙරිලා අනුමත කරන දේවලුත් නෙවෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඇති ඇති දැක ගන්නයි. ප්‍රශ්නේ තියෙන්නේ සෝබාලංකාරේ මූනේ Tamanට දැක ගන්නට බෑනේ. ඒ නිසා බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට ඉබීලයි. තමගේ මූණ ඇස් දෙක කොහොමද කෙරුවත් Tamanට පේන්නේ නැහැ. ඒසයි කඩපතක් ආවට ගියොත් මිස කවදාකවත් මේ ප්‍රകൃතියේ ඔළුව පාත්‍රලාද නැද්ද කියලා පෙනෙස මාත්මේ ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙන්නේ කැඩපතක් ඉස්සරහා ඒ ඕගොල්ලන්ගේ මූණෙන් මගේ මූණ පේන්නුනේ මගේ මූණෙන් ඕගොල්ලන්ගේ මූණ පේන්නුනේ මේක තමයි වෙන්නේ මේකට කියන්නේ සම්බ්‍රහ්මචාරී ඒකට බ්‍රහ්මචාරිය හැසිරෙන කට්ටිය කියලායි කියන්නේ එක්කෙනෙක් ලොකුයි අනෙක් කට්ටිය පොඩි කියලා මම උස ඉඳගෙන ඉන්න එක නම් ඇත්ත නැත්තම් ඔක්කොම එකයි මේ ප්‍රශ්න නගලා තියෙන්නේ ඇත්තටම මේකෙන් ධර්මයේ මතු කරන්නේ නමුත් ඒක සඳහා කියවන්න මේ මේ ආනජ සප්පයි සූත්‍රය තියෙනවා. ඒ සියුම් කරගෙන සියුම් කරන යන තැනට ගියාට පස්සේ කවදාකවත් හිතලා ඉතින් යන්නත් බෑ. භාවනාවෙන් ඉතින් යනවා. ගියාට පස්සේ කිසිම පාලනයක් Taman නැත්තේ නෑ. ඊට පස්සේ ඒක නිින්දක්ද කෙලෙසයිත නිින්දක්ද නැද්ද කියලා හොයන්න මුන්නම තාලින්වත් බෑ. කෙලෙස් කෙලෙසයිත නිින්ද නොයනවත් නොවි. නමුත් ඒ බොහෝම සමානයි ඒ සංඥාව තුනී වෙගෙන තුනී වෙගෙන යනවා. එතකොට පාලනයකින් නෙවෙයි කටයුතු සිද්ධ වෙන්නේ තැනකට යනකම් පාලනයක් තියෙනවා ශික්ෂාවක් තියෙනවා. ඊට පස්සේ වෙන දෙයකට වෙන්න ඇරලා ලදලද වෙලාවේ බලන්න පුළුවන් බලන වෙලාවේදී වෙන්නේ අර තියුණු සියුම් සංඥාවෙන් ගැස්සුණාට පස්සේ තමයි තේරෙන්නේ දැන් ඉඳලා තියෙන්නේ මෙතනයි. ඒ නිසා ඒක හිතලා කරන දේකුත් නෙවෙයි මනාපෙත් නෙවෙයි. නමුත් ඒකම බලබලා ඒකටම මුලැමැදාක බලන්නම් එකට වෙන්න ඇරලා සාකච්ඡා කිරීමෙන් නැත්නම් විචක්ෂණයේ හරහා තමයි මේකට යන්න තියෙන්නේ. ඒ නිසා මට උත්තර දෙන්න පුළුවන් කොටසක් තියෙනවා බැරි කොටසකුත් තියෙනවා. මොකද එහෙම මම හිතලා බලන කරන දෙයක් නෙමෙයි සිද්ධ වෙන දෙයක්. අනිවාර්යයෙන් ඕකම මටත් වෙනවා මෙහෙම පැත්තකට යනවා විනාඩියක්වත් ඉන්න බෑ පරයන්කේ පැත්තකට ගිහින් සම්පූර්ණ වලට වැටෙනවා. සමහර වෙලාවට. එතකොට දැන් ඕක ඇත්තටම මම ඒ දිහා බලන්න ගියොත් මගේ සමා මං මගේ අර තියෙන එකලස්භාවයෙන් එළියට එනවා. ඒක නිසා මං ඔහෙ වෙන්න ඇරලා නිකන් ඉන්නවා. ඇත්තටම මටත් ඕක හරි ප්‍රශ්නයක්. මොකද මිනිස්සු මොනවා හිතනවද කියලා මං ගැන. ලාලල්ලා <laughs> අපිට අපිට ඔක්කොම සන්තෝෂ කරන්නත් බෑ. හැබැයි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ බලලා ධර්මානුකූලව පෙන්වලා දෙන එකනට. දන්නවනේ හොතට මේක කෙන අහන්නත් නෙමෙයි ගෞරවයෙන් තමයි මේ කියන්නේ ධර්මයේ මතු කරන්න හදන්නේ. නමුත් අපි ਸਰුවඥ නෑනේ. අපිට යම් ප්‍රදේශයක් මේ සද්ධාවට බාරණ කරන්න ඒ වගේම ඊටාම ගැඹුරු මට්ටමට සංඥාව යනකොට පාලනය ගිලිහිම තමයි ඒකේ පළවෙනිම ලකුණ. පාලනයක් තියෙන තාක්කල් මමයා ඉන්නවා. මාන්නේ තියෙනවා. තණ්හා කරනවා. ඉතින් එතන ගියාට පස්සේ දැන් හොඳටම බලන්න බබෙක් ඇත්තට නිින්ද ගියාමයි හොරට බුදින කොටයි අම්මට කිය හැකිනේ. හොඳට නිින්ද ගියාම වෙන ලකුණු වගේක් තියෙනවා. සර්පෙක් ගහලා මිනිස්සෙක් මරුණාට පස්සේ මූර්ජාවද්ද මරණයක්ද කියලා බලන්න සර්ප වේදාගාව විශේෂ ක්‍රම තියෙනවා. ඒ මූර්ජාවයි මරණය සම්පූර්ණ එක වගේ. මූර්ජාවේදී එකට ගහපුවම වෛර පලනවා. ඒ නිසා ඉරටුවක් අරන් ගිහලා කීස් ගන්න ගහනවා. මැරිලා නම් වෛරපළු නගින්නේ. මූර්ජාවක් නම් කොණ්ඩේ පිරව කොණ්ඩේ හිටිනවා. රොද හිටිනවා. මැරුණා නම් රොද හිටින්නේ නැහැ. ඒ නිසා ඒ දේ කරලා බලනවා මොන විදියකට හොයන්න බෑ මේ පණ තියනවද නැද්ද කියන එක. ඉතින් ඒ වගේ නිින්ද ගියාමයි හොරට නිදින කොටයි ඇත්තටම මැරුණාද නැද්ද කියන එක උපක්‍රමශීලීන් තමයි හොයන්න තියෙන්නේ. හොඳටම නිින්ද ගියාම ඒ මනසට ඉරියව්වේ පතකයක් තියෙන්න බෑ. නැත්තම් හිත ඇඟ රිලැක්ස් වෙන්නේ නැහැ. රිලැක්සේෂන් එක එනකොට ඇඟ දපනවා. මිනියක් දැම්මට පස්සේ ඒකට කියනවා යෝගා අභ්‍යාස වල සවාසනේ කියලා. හොඳටම ඇඟ විස්්‍රාම වෙනකොට මිනියක් වගේ. මිනිය කවදාකවත් හසුරුවන්නේ වැටිච්ච යතේ එහෙම යන්නයි. ඒ නිසා අපි ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම විස්්‍රාමයට බාධා කරනවා. අපි රංගපාන්න හදනවා, ඍජුව ඉන්න හදනවා, මවාපාන්න හදනවා. ඒ වගේම ඒක ආතතියක් ඇති කරනවා, කෙලෙස් ඇති කරනවා, කර්ම රස කරනවා. ඒ පොඩි එකෙක් කවදාකවත් රංගපෑමක් නැහැ. නින්දර ගිය මිනිහට රංගපෑමක් නැහැ. අන්න ඒ වගේ භාවනාවේදී ඒ ගියාට පස්සේ ඒක නිසා මේ ඉරියව්ව සකස් කරලා හිර කරලා තියාන කියන්නේ වැටෙන්නේ නැති වෙන්න. නමුත් ඒක ඇතුලේ මේ විස්්‍රාම වෙන ගතිය, ලිහිච්ඡ ගතිය හරහා තමයි වෙන භාවනාව බලන්න පුළුවන්. කිරීමක් නෑ, කරන දේ බලන්න. ඉතින් ඒකට ගියාට පස්සේ අර Taman හිතන ඒ තනිකර අංග සම්පූර්ණ භාවය එහෙම නැත්නම් ඒ ඉරියව්වේ සමතුලිත භාවය සහ ඍජු පවත්තන ගතිය ගන්න බෑ කියන්න බෑ. ඒක නැති වුණත් සමහර විටක අත්දැකීමක් ලැබෙනවා. මේ මේක මට මේ කය හම්බුනේ මේ ටික කරලා බලන්න තමයි. ඒ ඉතින් නැවත නැවත කිරීමෙන් තමයි ඒ දේ කරන්න පුළුවන් නිසා මේ කාරණාව නිසාම භාවනාවට නොපෙළඹෙන විශාල පිරිසක් තියෙනවා. මට සෙනඟ මැද ඒ ඉරියව පවත්වන්න බැරි නිසා. ඒව නැත්තම් ඉරියව පවත්වාගෙන යනකොට ඉරියව වැක්කිරන ගතිය නිසා තරම් නොවන ගතියට. ඒ වගේම සමහරුන්ට කෙලෙ නිදිගත පැටිලා ඔළුව කඩා වැටුණාට පස්සේ බලනකොට Tamanටත් ලැජ්ජ හිතෙනවා බලන කෙනාටත් නැගිටවන්නත් එපා වෙනවා. ඒ තරම්ම මේ අදිෂ්ඨානය වැඩ කරන්නේත් නැහැ. අදිෂ්ඨානය කරන්නේ අදිෂ්ඨානය ගන්න පුළුවන් සමතේ. සමතර දාලා අදිෂ්ඨාන කරුත් හිටිනවා. නමුත් ත්‍රිලක්ෂණේ වැඩෙන්නේ නැහැ. ඇති හැටිය දකින්නේ නැහැ. එතකොට නිකන් මිනි එම්බාම් කරලා තිබ්බ වගේ තියන්න පුළුවන් කුණු වෙන්නේ නැහැ. එම්බාම් කරොත් කුණු වෙන්නේ නැහැ. සමතෙන් ගිහිල්ලා විදර්ශනා කර එහෙම එහෙම කරොත් කරත හැකි එහෙම අවශ්‍ය නම් එහෙම කරලා එහෙම කරන්නත් පුළුවන් ඒකේ පුද්ගලික මතයක් ඒක මෙහෙම කළ යුතුයි මේ හැම වෙලාවෙද මෙහෙම විය යුතුයි කියලා එහෙම එකක් නැහැ. ගරුතර ස්වාමින් වහන්සේ ශරීරය තුල සිත පවත්වමින් භාවනා කරන විට සැලෙන චංචල ලෙස පෙනෙන දැනෙන දේ නොසලකා සිටිය යුතුද ශරීරය ගැන පමණක් අවධානය යොමු කරමින් ශරීරයේ අරමුණක් ලෙස යොදවා සතිය පැවැත්විය යුතුද ශරීරයේද නොදැනෙන විට කුමක් අරමුණු කළ යුතුද බලා සිටිනවා නම් ඉදිරියෙන් පෙනෙන ආලෝකය අරමුණු කළ යුතුයද? අව තියෙනවා එක ප්‍රශ්නයක් සමාධිය වශීභාවට පමනනවා කියන්නේ මොකක්ද? පළවෙනි එකට වැදගත් තැනකට ප්‍රශ්න යොමු කරලා තිනවා. තොරතුරු වල මදි භාවයක් තියෙනවා. ඒ නිසා ඒක හිතලා බලලා කිව්වොත් පළවෙනි වාක්‍යයේ තියෙනවා කම්පන චංචල වගේක් තියෙනවා. ඒක පිළිබඳව මතයක් ප්‍රකාශ කළ දිනක නොසලකා හැරලා ඉන්නද කියලා ඇත්තට මේ කම්පන චංචල ස්වરૂපය දුක්ඛ ආර්ය සත්‍යයේ නියෝජනයක් තියෙනවා. ඒක මගාරින එක නෙමෙයි තියෙන එක පුදුආන්තරන් ඒකත් එක්ක ගත කරන එකයි. ඒකට හිත උරු කරන එකයි. ඒතර හොඳටම දන්නවා හිත ගිහිල්ල ඉවරලා යන්න පුළුවන් අඩියටම ගිහිල්ලා අඩියම තියෙනවා ජීවත් වෙන බවට, මැරිච්ච නැති බවට, නිින්ද ගියේ නැති බවට සලකුණක්. ඒ සලකුණ සමාට කම්පනයක්, සමාට ආලෝකයක්, සමාට සහැල්ලුවක්. සමහර සද්දයක් ආන ඉදින ගියාට පස්සේ ඒක නොසලකා ඉන්න එක නෙමෙයි තියෙන්නේ ඒකේ නාමයේ මුළු ලෝකෙම නොසලකා ඉන්න එක. ඒක වෙනුවෙන් ලෝකෙ තියෙන ඕනම දෙයක් නොසලකා හිටියට මේකෙන් කවදාකවත් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කර්ම රැස් වෙන්නේ නැහැ අවදි වෙන්න පුළුවන්. මේකට අවදි වුණොත් පැහැදිලිවම දන්නවා වර්තමාන මොහොතේ ඉන්නේ කියලා. හැබැයි ඒක මිහිරියාවක් නෑ එතන. එතන පෙළෙන ගතියක්, එතන තවන ගතියක් තියෙන දුක්ඛ සත්‍යය තියෙන. නමුත් දරන්න පුළුවන්. ඉතින් මේක කොච්චර කාලයක් සිද්ධි කරන්න වෙයිද මේක ප්‍රകൃතිය කියලා දැනගන්න හිතෙන්නම ප්‍රශ්න කළා තියෙන්නේ ඕන කෙනෙක් හිතන්නේ මේකේ විකෘතියක් කියලා. ඒ වෙනුවට රූප සත්ව ගන්ධ බලන එක ප්‍රകൃතිය කියලා. මෙන්න මේ වෙනස වෙනකම්. මේක තමයි ප්‍රകൃතිය. ඒ ප්‍රകൃතිය ඉන්නාතාක් Tamanට කෙලස් රස වෙනවා නැහැ. කෙලස් රසීමක් නැහැ, චේතන නැහැ, කර්ම රස වෙන්නේ නැහැ. ඒ නිසා ඒක නොසලකා ඉන්න එක නෙමෙයි තියෙන්නේ. ඒක ඉඳගෙන ඉන්නකොට සක්මන් කරනකොටත් එදිනෙදා වැඩවලත් නිතරම හැකිතාක් ඉදිරිපත් කරගන්න එකයි කරන්න තියෙන්නේ. එතකොට ඒක සඳහායි ආනපන උදව් කරන්නේ, ඒක සඳහායි කය උදව් කරගන්නේ, වෙන ඕනම දෙයක් උදව් කරගන්නේ. අර අඩියෙම තියෙන කම්පන චංචලයට හැකිතාක් අවදි වෙලා ගතකරන පාෂි බැඳිච්ච වතුරක පාෂි අයින් කරලා අඩියේ තියෙන පිරිසුදු වතුර දකින්නාසේ. ඊට පස්සේ මේ සමාධිය වශී කර ගන්නවා කියන කතාව මේක මේ විපස්සනා භාවනා වැඩමුළුවක් නිසා මම එච්චර වෙලා ගන්නෑ නමුත් ඒක හරියට කියන්නේ යුද්ධ පිටියකදී අපි අලුත් ඉඩමක් පෙරමුණ යුද පෙරමුණ ගහගෙන ගහන ගිලා හතුරු ප්‍රදේශය අල්ලගත්තට පස්සේ ඒ අල්ලගත්ත ප්‍රදේශයේ බලය තහවුරු කිරීමේ මෙහෙයුමක් කරලා තමයි ආයෙත් ඉස්සරහට යන්නේ. ඒ අල්ලගත් ප්‍රදේශය තහවුරු කරලා බලන්න ඕනේ මේක ඇතුලේ හැංගිච්ච සෙබළු නැහැ. බිංගවල් නැහැ. ආයුධ කබඩා නැහැ. තියෙනනම් ඔක්කොම සුද්ධ කරගෙන බලය තහවුරු කරගන්නවා ආයෙත් බැටල් ෆ්‍රන්ට් එකට යන්න ඉස්සලා. ඒ නිසා ඒ වගේ එකක් තමයි සමතෙන් කරන්නේ යම් කිසි ධ්‍යානයක් ලැබුණාට පස්සේ ඒක හොඳට සිද්ධි කරගන්නවා, වශී කරගන්නවා. නැවත නැවත සමවැදෙමින් එළියට පැමිණීමේ සමවැදෙමින් එළියට පැමිණීමේ කරගැනීමෙන් තමයි වශී කරගන්න. එහෙම නැත්නම් ඉදිරියට ගියොත් මේකේ මේ පදනම ශක්තිමත් නැත්නම් ඉදිරි ගමන බාධා වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ විපස්සනා විදිහට ඒක බහුලීගත වීමදී කරනවා. සමතේදී නම් ඒ වශී කිරීම සඳහා සම්ප්‍රදාන ගුරුවරු සම්ප්‍රදාන කුල ගුරුවරු ගොඩාක් වෙලා ගන්නවා. දැන් තියෙන ක්‍රමේ ක්‍රම වලට වෙලා තියෙන්නේ අර ධාන අදිෂ්ඨාන වලින් 1 2 3 4 කියලා යනවා ඒ වශී කර ගන්න නැති නිසා ඒව එච්චර තහවුරු වෙන්නේ නියම සමාධියද නියද නියම ධානයද කියලා දන්නෙත් නැහැ නිසා වශී කිරීමට ගන්න මේ වේලාව අඩු වෙන්න අඩු වෙන්න ඒ ධානය පිළිබඳ තමන්ගේ තියෙන අධිකාරී ශක්තිය අඩු වෙනවා ඒ වශී කිරීම කියනවනම් බාල්දියක් යකඩෙන් හදලා ගැල්වනයිස් කරනවා වගේ ඊට පස්සේ ඒක කැලනශික මේ සිංක් භාජන දීර්ඝ දාලා ගත්තට පස්සේ ඒක මලකට කන්නේ. එතන යකඩ භාජනේ නිකන් තිබ්බොත් යකඩ බාල්දිය මලකට කනවා. එනම් සිංක් තට්ටු ගාණේක භාණ්ඩේ වටිනාකම වැඩි කරාට සෑහෙන මිලක්. අශිකිරීම හරියට ඒ වගේ රේන්ෆෝස් කරනවා වගේ ගැල්වනයිස් කරනවා වගේ වැඩක්. ලිඛිත ප්‍රශ්න එපමණයි. එච්චරයි ලිඛිත ප්‍රශ්න තියෙන අපිට තව තියෙනවා විනාඩි 10ක් 15ක් අතර කාලය. මොස්තරයි ස්වාමීන් වහන්සේ මට ගැටලුව තින්නේ පළවෙනි ගැටලුව සක්මන සම්බන්ධයෙන්. සක්මනේදී වම දකුණ ඉතාමත්ම පැහැදිලිව පේනවා. ඊට අමතරව කකුල ඉස්සෙනවා යනවා තබනවා පැහැදිලිව පේනවා. දැන් මේ අවස්ථාවේදී අපි බලන්න ඕනේ වම දකුණද ඒ පේන එකද? ඒ දෙකම එකක් ඇතුලේ එකක් තියෙන එකක්. ඒ නිසා එකකින් තොරව අනිත් එක බලන්න බෑ. වම දකුණ ඇතුලේ තමයි වම එසවීම වම යැවීම වම තැබීම තියෙන්නේ. එතකොට එසවීම බලන්න බෑ වම කියන එකෙන් තොර වෙලා. ඒ නිසා වමේ විස්තරයක් තමයි වම එසවීම කියන්නේ. ඒ නිසා ඇත්තට මෙතන මේ මෙහෙවීම මානසිකාරයේ ඉච්ඡර බලපත්‍ර ප්‍රශ්නයක් කරගන්න නරකයි. මේ වම කියන එකේම ඇතුලේ සවිස්තරයක් තමයි වම ඔසවනයි කියලා තියෙන්නේ. ඉතින් ඒකට එසවීම දන්නවනම් වම කියලා මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒක ඇතුළේනේ දැන් ඉන්නේ සබ්ජෙක්ට් එක ඇතුළේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අවස්ථාවේ තව එකක් කියනවා. පරයන්ක භාවනාවේදී දැන් සාමාන්‍යයෙන් අර බාහික දේවල් ඇතුළේ දේවල් සමග මුසු කරගන්න පුළුවන් සාමාන්‍යයෙන්. දැන් මේක දිගටම එහෙමද කරගෙන යන්න තියෙන්නේ. එහෙම කෙරුවා නම් ඒක නෙවෙයි භාවනාව කියන්නේ. කෙරෙන එක දිහා බලන එකයි භාවනාව. ඔව් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒක තේරෙනවා භාවනා කරනකොට. සාමාන්‍යයෙන් දැන් මොකක් හරි මේ අතුලෙන් දැනෙනකොට ඒක පිට වෙන දෙයක් වගේ තමයි තේරෙන්නේ. ඊට පස්සේ මේ ඇඟත් සාමාන්‍ය පරි පිට තියෙන දෙයක් වගේම කියලා හැංගෙනවා. මේක දිගටම මෙහෙම යන්න ඕනද යන්න කියලා ඔයාට අයිතියක් නැහැ. ඔයාට එimhe අධිකාරී ශක්තියක් නැහැ. මේ වෙන එක දිහා බලන්න එකයි තියෙන්නේ. වෙන එකට බාධා කරන්න තියෙන එකයි තියෙන්නේ. කරනොන වැරදි, කෙරෙන දේ මොන දේ කියන තකොසලයක් වෙන්නේ නැහැ. කෙරෙන දෙයට යන්න එකයි තියෙන්නේ. ඒක අපිට වරෙන් කිව්වට එන එකක් නෙමෙයි. කරන වෙලාවදී බාධා කරන්න පුළුවන් ඕනනම් අන්නේ බාධා කිරීම කරන්න එපා. එච්චරයි අපි වග බලා ගන්න. උසස්වන්නස අර ඊයේ ධර්මදේශනාවේදී කියුණා අභාසකව එකතනකට ඔන්චිල්ලාවක් පැද්දිලා පැද්දිලා ඉගෙන පෙරි එන්නේ. ඔන්චිල්ලාවක් පැද්දිලා පැද්දිලා එකතනක නවතිනවා නැවතිලත් නැවතුණාට ආයෙමත් ඒක පැද්දෙනවා වගේ තේරෙනවා කියලා. දැන් ශරීරයේ දැන් ඒ වගේ අත්දැකීම් මට ලැබුණා. මට දැනගන්න ඕනි දැන් මම ඉන්න හරියත් එක්ක ඒක ගැලපෙනවද නැත්නම් තව ගොඩක් එහා තැනක් දවසට පැහැදිලි කෙරේ කියලා. එහා තැනක් ඊට ගොඩක් එහා තැනක් ඔබවන්ස කිව්වේ. නෑ තව එහා තව ඉස්සරහට මේ සූත්‍රය යනකොටත් යනවා. මේක සමාජ කියූප තැනක් වෙන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳව මයි අත්දැකීමයි ඔය අත්දැකීමයි දෙක වෙනස්. ඒ නිසා මේක නැවත වෙන්න දීම තමයි එකම ක්‍රමයේ අපිට තියෙන ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් එක විතරයි. ඕක නැවත නැවත කරනකොට ඕක පිළිබඳව ගලේ කොටපු එකම නැවත නැවත කොටනවා වගේ නැත්තම් පුස්කොළපතේ ලියපෙකේ කලුපිරි මදිනා වගේ වැඩක්. නැවත නැවත කරන එකයි තියෙන්නේ. කොච්චර තීරියක් කෙරුවත් ඕකට වෙන ආලෝකයක් වැටෙන්නේ ආලෝකය වැටෙන්නේ ඕක නැවත නැවත අත්දකින්න එක. අත්දකින්නකොට තේරෙනවා මේක කවදාකවත් එහෙම ස්ථිර වශයෙන් මේකමයි කියලා කියන්න පුළුවන් ගතියක් නැහැ. මේවා වෙනස් වෙවි වෙනස් වෙවි පෙරළමින් පවතින ජවනිකාවක නාඩගමක ජවනිකාවක් ගැන අපි කතා කරන්නේ. ඒක පළවෙනි සැරේ ජවනිකාව බලනකොට ඒ නාටකම දෙවෙනි සැරේ බලනකොටයි තුන්වෙනි සැරේ බලනකොට පහළ වෙන හැඟීම් වෙනස්. ඒක බලන්න නැතුව කරන්න බෑ. ඒ නිසා මේ වැඩේදී නැවත නැවතත් ඒ ජවනිකාවම බලන්න. ඒක කිසිසේත්ම ජීවන ඉසල ජවනිකාට තරම් දෙවෙනි ජවනිකාට ගෙවන්න වෙන්නේ නැහැ. ඉබේම යන්න පුළුවන් වෙනවා. බලන්න බලන්න බලන්න වෙන්නේ වශී කිරීමක් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක අපිට කාලය සීමා කරන්නේ නැතුව කාලය පිළිබඳව මේකට කියන්න පාවිච්චි කරන්න වෙන්නේ මේ මසුරු වෙන්නේ නැතුව කාලය පිළිබඳ මසුරු වෙන්න බෑ මේ වටින වැඩක් නිසා නැවත නැවත වෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය සමතය සමාධිය විදර්ශනාව විපස්සනාව මේ වචන අතර සම්බන්ධතාවය කුමක්ද කියලා දැනගන්න කැමතියි. ආයශරක්කේ වචන දෙක කියන්නේ ආනාපාන සතිය සමතය සමාධිය විදර්ශනාව විපස්සනාව යන වචන වලින් අපි නොඑක් අවස්ථාවල නොඑක් තැන්වලදී අහන්න ලැබෙනවා. මේ අතර ඇති සම්බන්ධතාවය මොකක්ද කියලා දැනගන්න කැමතියි. විදර්ශනා විපස්සනා කියන්නේ එකම දේ භාෂා දෙකකින් කතා කරන එක. සමතය සහ සමාධිය කියලා කියන්නේ සමාධිය කියන චෛතසිකයට සමාජගත වශයෙන් ආචාර ධර්ම පැත්තට යනකොට සමාධිය සමතය කියලා සඳහන් කරනවා. සමාධි චෛතසිකය තමයි සමතය කියලා කියන්නේ. ආනාපාන සතිය කියන්නේ සති චෛතසිකයේ තියෙන මෙතන සමාධි චෛතසිකයේ තියෙන්නේ ඒ කතා කරන්නේ හිතේ පවතින චෛතසික ටිකක් ගැන ඒව අතර සම්බන්ධතාවයක් නැත්තේත් නෑ මේක පන්ති ඉන්න ළමයි ටිකක් වගේ මේ පන්ති 50 දෙනෙක් ඉන්නවා ළමයි සතියක් තියෙනවා සමාධියක් තියෙනවා සමාධියටම සමතේ කියලා කියනවා විපස්සනාව කියන එක අදහස් කරන්නේ අතරම ප්‍රඥාව ඒකත් ඒ පන්ති ඉන්න තව ළමයි ඒ මසුරුකම ක්‍රෝධය ඊර්ෂ්‍යාව ඔක්කොම එක පන්ති ඉන්නේ තව පටන් ගත්ත විතරයි තව ගොඩාක් තියෙනවා ඉගෙන ගන්න. දැන් ආනාපාන සතියම සමර්ථ භාවනාව කරන කෙනෙක් බලාගෙන ඉන්න දේ විදර්ශනා භාවනාව කරන කෙනෙක් බලාගෙන ඉන්න දේ හරි වඩන්න උත්සාහ ගන්න දේ දෙක වෙනස් නේ ස්වාමීන් වහන්සේ. වෙනස් කියලා කියන්න පුළුවන් එක දේ වෙන්නත් ඉඩ තියෙනවා මොකද දෙන්නේ කතා කරනකොට එකම එක්ස්පීරියන්ස් එක දෙන්නෙකුට එක්ස්පීරියන්ස් කරන්න බෑ සමත මෙහාන පාන බලන කෙනා මෙයා තමතේ වැඩන්නේ යා මොනවද අත්දකින්න කියලා කොච්චර જાති කිව්වත් අනික කෙනා විපස්සනා කිව්වත් මේ කතා කරුවට අර අත්දැකීම මෙයාට එන්නේ නැහැ ඒක නිසා එක්කෙනෙකුට මේ දෙකම ලබන්න බැරිකමකුත් නැහැ සමත අත්දැකීම විපස්සනා අත්දැකීම ඉතින් ඒක නිසා මේ භාෂාවෙන් අපි මේවා රාමු කරන්න හැදුවට මේවා රාමු කරන්න පුළුවන් අත්දැකීම් නෙවෙයි. ෆ්‍රේම් එකට දාන්න බෑ. මොකක්ද ඇති මොකක්ද මේ ප්‍රශ්නේ එතකොට? දැන් ආධුනිකෙක් සමතය කරනව නම් ඒත් බලන්නේ අපි හුස්ම රැල්ල නාසග්‍රේ ආස්වාස රැල්ල මෙතන එකයි ආස්වාස රැල්ල දෙතුලේ ඇතින එකයි මනේ සමිනසක එතකොට මේ සමතය කරන භාවනා කරන එක ඒකේ වෙනස දැන් උණුසුම්ද සීතලද දිගට කොටද ඒ රැල්ල ඒව ගැන විශේෂයෙන් මේ අවබෝධයක් ගන්න හරි ඒක ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍ය නැද්ද ඒක ඒක කරන්නේ විපස්සනා භාවනාව කරන කෙනෙක් විතරද සම්පූර්ණ වැරදි ක්‍රමයකට ප්‍රශ්නේ කොට නගන්නේ. ඒ නිසා කෙලවරකට යන්න බෑ. කිසිම තැනක භාවනාදී බලන්න යන්නේ පේන දේ බලන එකයි තියෙන්නේ. ඒ නිසා ආනපානේ බලලා කවුරුහරි කිව්වොත් ඒ අනුව ගෙස් කරන්න පුළුවන් යන්නේ සමතට විපස්සනාටද කියලා. ඒත් ගුරුවරයා ගෙස් කරනවා මිසක ඒ ශිෂ්‍යයා දැනගන්න ඕන කමක් නැහැ. Tamande පේන දේ ආනාපානෙට කියන එකට හිත දැම්මනස මොනවද පේන්නේ? අරක බලන්න ඕනේ අරක පේන්න ඕනේ කියලා අපිට ඒක කන්ට්‍රෝලින් එකක් නෑ. අපිට මේ කිසිම මේ මේ මොනිටර් කරන්න බෑ. ඇත්තට මම මේ කියන්නේ දැන් සමහර භාවනා මධ්‍යස්ථානවල සමහර ආධුනිකයට කියනවා ඔයා ආනාපාන සතිය සමත භාවනාව කරන්න කියලා. දැන් එහෙම වෙලාවට සමහර යෝගින් ඇත්තටම අපහසුතාවයටපත් වෙන නිසා මම හිතන්නේ යෝගින් වැඩි කීන එකන අපහසුටපත් වෙලා ආය වෙනකොට. ඒකට අපිට කරන්න දෙයක් ඒකට කරන්න බෑ මොකද මේකේ එහෙම අපිට ඕන දෙයට යොමු කරවන්න පුළුවන් ශක්තියක් නැහැ. අපිට කරන්න තියෙන්නේ ආනපාන දිහා බලලා මොනවද පේන්නේ කියලා කිය හැකියි. අරක බලපන් කියලා කියපු ගමන් බ්‍රේන් වොෂ් එකක් වෙනවා. කන්ඩිෂනින් ඔෆ් මයින්ඩ් නෝ ඊට වැඩි භයානක අපරාධයක් නෑ. ඒක බ්‍රේන් වොෂ් එකක්. ඉතින් මම නම් ඒක පිළිබඳව මම මොනම හේතුවක් නිසා මගේ ජීවිතේ පරිශන කරන්න මම ලෑස්ති නෑ. මේක බ්‍රේන් වොෂ් කරන්න. ඒ වුණා මට ලේසි රෝචන ප්‍රභාකරන් එක බැඳිලා බෝම්බ එක තිබ්බන කොච්චර දෝ කෝටි ගණක් හම්බ වෙනවා. මම මං කියන්නේ මේ ඇටි ඇටි දකින්නවා කියන එක යෝකෙයි පැහැදිලි වෙනසක් දැනගන්න අපිට තියෙන්නේ මේකේ වෙන්නේ මොකද්ද කියලා බලන්න මිසක් මේ දේ කරන්න ඕනේ මේකට බලන්න ඕනේ මේකට යන්න ඕනේ කියලා කියනවනම් තවත් මාන්නයක් එකතු වෙනවා මිසක් තවත් මොලේ නරක කරගන්නවා මිසක් මං කියන්නේ ඒකයි කුඩු ගන්නවා කියන වෙනසක් තියෙනවා කියලා. ඒකේ බොනවයි වෙනසක් තියෙනවා කියලා. ඒකේ සූදු කිලියයි වෙනසක් තියෙනවා කියලා මට පේනවා. ඉතින් ඩොංගාවක් වෙනස් එකක් බුද්ධ ජනන්සේ සඳහන් කරේ ඇති හැටිය බලපං. ඇති හැටිය දකින්න නැතුව මොන හැටිය තිබ්බත් පිස්සු. මොකද හරි යොමුවක් දීපු ගමන් ඔළුව ට්විස්ට් වෙනවා. අපි කියන්නේ මොලේ ක්‍රේල් වෙනවායි කියලා. කොණ්ඩේ ක්‍රේල් කරන එක නෙමෙයි මොලේ ක්‍රේල් වෙන්න ගන්නවා. ඉතින් ඒ වගේ තමයි අවුලක් තියෙන්නේ. ඇත්තටම යෝගාවචරක පැත්තෙන් ඒකට දෙන්න පුළුවන් රක්ෂණයක් නැහැ. යෝගාවචරය මේ හරි පාර ගියාද නැද්ද කියලා කොහොමඩක්වත් ඉෂ්ට කරලා කියන්න බෑ. ඒක හරියට මේ කෙල්ලෙක් දැකලා ඒ කෙල්ල හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා කියන්න බෑ. බැඳලා පස්සේ ඉතින් බැඳගත්ත බෙරේ ගහන එකයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් සෝරි. ඉතින් අනිකට කැමතිත් නෑ බඳින්න ඉස්සලා ගොඩක් කල් ආශ්‍රය කරනවා. විපස්සනා වේම නැ බැඳිල්ලක් නැ ආශ්‍රය විතරයි තියෙන්නේ නිකන් living together. ඒකත් එච්චර සම්ප්‍රදාන කූල ගතියක් නෙවෙයි. නමුත් living together එක බුදුහාමුදුරුවෝ පිළිඅරන් තියෙනවා. බැඳීමෙන් තොරව කටයුතු කරනවා. අර සමතේ සම්පූර්ණ කේන්දර බලලා දෙමව්පියෝ කියලා පොරොන්දම් හදලා බඳිනවා. ඒ දික්කසාද වෙනවා. living together කරපුවා දික්කසාදයක් නෑ. මොකද කසාදයක් නැති ඉඳලා. ලව් ඔෆයා වුණත් දික්කසාද වෙනවා. ඉතින් මෙච්චර මේ හිතලා බලලා කරන වැඩේ මෙච්චර පොට්ටේ නම් මේ හිතත් එක්ක කතා කරනකොට ඒක එහෙමම කියලා බාර ගන්න කිසිසේත්ම මේක රාමු කරන්න යන්න එපා. ගිය ගමන් ප්‍රශ්නයක් මිස ටෙන්ෂන් එකක් මිස ආතතියක් මිස මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කවදාකවත් මේ ප්‍රශ්නට උත්තරක් නැහැ. මොකද මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ වැරදි බේස් බේස් වැරදි කොනකී. භාවනාවේදී සර්වචන්නාංශය අනිකුත් සීලෝ ආගම් පරිවලා මතක් කිරුවේ යථාභූත ඥානය කියලා කියන්නේ ඇති හැටිය දැකීම මිස කොටටි දැක්කිල්ලක් නෙවෙයි. දැක්විල්ලක්. දක්වනවයි දක්කනවයි කියන පද දෙකක් තියෙනවානේ. දක්කනවයි කියන්නේ හරක් පිට එලවනවා පිටිපස්සේ කෙවිතක් තියාගෙන. ඒක තමයි අනික් ශාස්ත්‍රවරු කරන්නේ. බුදුරජාණන් කියන්නේ දක්වන එක. මේක බලලා කැමැත්තක් ගනිමු. හොඳ නරක කියලා දෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඉතින් හොඳට බලපන් එළවලු දෙමළ තේරෙයි. ගත්තට පස්සේ වැරදි ගත්තත් උඹයි වග වෙන්න ඕන. ගත්ත පස්සේ හරියකට උඹයි වගේ වෙන්න මට බෑ. බුදුහාමුදුරු අත හොදාගෙන කතා කරන්නේ මම කිච්චත්ම වගේ ඉන්නේ හොඳට බලපන්. ඒකදී ඔය සමතට යනවා විපස්සට යනවා කියන කතාවේදී ඇත්තටම ඔය ආචාන් ඡාතුමා විතරයි ওই දෙක අතර වෙනසක් අඳුරන්නේ නැතුව විශාල වැඩ පිළිවෙලක් කරේ. අනිත් හැම තැනකදීම මේ සමත විපස්සනා කියලා මොකද්දෝ උලක් ඇති කරගන්න. අවශ්‍ය නැහැ ඒකට. එහෙමම අවශ්‍යතාවයක් නැහැ. සතිය තියෙනවා නම් සතිය ඉතුටි කරලා දෙන්න. සත්‍ය ඉස්සර වුණා නම් අනිත්‍යව ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍යයෙන් මම පරියන්ක භාවනාවට වැඩෙනකොට මුල් ටික හුස්ම වැටෙන හැටි එළියට යන හැටි සේරම බලාගෙන ඉන්න පුළුවන්. අර එක අවස්ථාවකට එනකොට සියල්ලම වැසිලා නිදිමතක් ඇවිල්ලා නිින්ද යනවා. එතනින් එහාට මට සම්බන්ධයක් ඇති වෙන්නේ මූල මල මූලට. නමුත් පරයන්කේ ඒ පරයන්කේ මේ සක්මන් භාවනාවදී නම් හිත එකතෙන් කරගෙන යන්න පුළුවන්. අර නිදා නිදිමත ආනෙක ඕනෙම ආසනෙක ගිහලා වාඩිනොත් හිත එකතෙන් වුණොත් නිින්ද යනවා. ඒ මොකක් නිසාද මොකද මම එකට කරන්න කියලා දැනගන්න. ඒකට ඇත්තටම හරි අමාරුයි ওই වචන ටිකෙන් දැනගන්න අමාරුයි මේ භාවනා හරහා ඉඳ නින්දද කෙලස් නින්දද කියලා බලන්න. කෙලස් නින්දක් වෙන්නේ. එහෙම හිතා ගන්න පුළුවන්. ඉතින් එතකොට බිමම වාඩි වෙන්නේ ඒකට. බිමට වාඩි වෙනවා මොකද උනා නින්දට උදව් වෙන්නේ නෑනේ. බිමට වාඩි වෙන්න මේ ශාරීරික වශයෙන් බැරි කමක් තියෙනවා. එතකොට නින්ද යන්නේ නෑනේ. <laughs> භාවනා කරන්නේ නෑ ස්වාමීන් වහන්සේ. දැනුත් බේරෙන්නේ නෑනේ. දැනුත් කරන්නේ නෑ පැහැදිලිව දැන් නින්දට යනවා කියලා දැන් කරන්නේ නින්දට කොට්ටයක් කරන් දෙන එකයි. ඒ නිසා බිම වාඩි වෙන්නේ. එතකොට වේදනාව තියෙනවා වේදනාව টොප්. නින්ද යන්නේම නෑ. අන්න ඒ වගේ සරල උපක්‍රම තියෙනවා මේවට කරලා බලන්න. එතකොට අපි අපි දන්නවා අපි නින්දට උදව් කරලා නැහැ. නින්ද යනවා. ඒකට කරලා තියෙන්නේ මේ පිටලැලක් කොට වාඩි වෙන්න කියන. පොල් ගෙඩියක් කොට වාඩි වෙන්න කියන. එතකොට වාඩි වෙන්න බෑ. නින්ද යන්නේ නැහැ. ඒ නිසා ඒකල්ලියල උසාසනයක් ඉදගෙන ඉන්නවා කියලා කියන්නේ නැලවිලි කවි කියනවා වගේ එකක්. එතකොට නින්ද යනවා. නැත්නම් ඇත්ත. ඒ නිසා ඒකට දෙන්න ඕනේ ඇඟටම දෙන්න ඕනේ ඒකට උත්තරයක්. මේ අපේ උඩ භාවනා ශාලාවෙන් දැද්දී මේ සංඝයා වහන්සේ විතරයි. ඒකට අර එක හම්බු කෙනෙක්ව මේ බෙත්ති නොතිබුණා නම් බරගාලක් මේ වෙනකොට නිවන් දැකලයි කියලා. බෙත්තිකට හේතු වෙච්ච ගමන් ඉතින් හරි ඊට පස්සේ ඉතින් ඉන්සේ ඒ වගේ වෙලාවට පිටලැලක් කොට බුදියන්න කියනවා. පොල් ගෙඩියක් කොට ඔළුව තියාගන්නයි කියලා කරන කොටයක් ගන්න නිසා. එහෙම නැතුව කොට්ටෙත් තියලා දැන් මේ තියෙන කෙලෙස් නින්දද හරි නින්දද කියලා අහනවනම් ඉතින් ඒක දන්නව නෙමෙයි මොකද කරන්න හදන්නේ කියලා. සක්මන් භාවනාව පමණක් කරන්න හොඳ නෑ නේද? නෑ ප්‍රශ්නයක් නෑ සක්මන් භාවනාව හොඳයි විශේෂයෙන් වයසට ගියාට උගාක් හොඳයි. නමුත් ඒකේ මේ වීර්ය වඩනවා ඒ වීර්යෙන් අසන නෙලා ගන්න පරියන්කේදී මේ දෙක සමබර වෙන්න. සක්මනේදී මට ඇහැට වෙන පින්තූර වලට ප්‍රශ්නයක් ඇතිවන්නේ නෑ. මේ ආරාමයේදී නම් ඉතින් අර කිලව්වේ මේ යනකොට දැක්කොත් ඒකට අවධානය ටිකක් එහාට මෙහාට යනවා නැත්නම් අනිත් දේවල් වලට දෘෂ්ටියට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ශබ්ද වලට ටිකක් හිත යනවා නමුත් වඩාම වැදගත් වන්නේ වඩාම භාර දුරවන්නේ ඇතිවන සිතුවිලි. ඒකත් සක්මනේදී මම යන්ත යටපත් කරගෙන යන්න පුළුවන්. නමුත් මා ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මම සමබරතාවයක් නැති එකයි මගේ ප්‍රශ්නේ මොකද ඒ නිසා පුළුවන් තරම් එලි මහනේ වාඩි වෙන්න. මේ වගේ පහසුකම් තියෙන තැන්වල වාඩි වෙන්න එපා. එලි මහනේ වාඩිචා රිලව් පණිස දන්නේ නැහැ, කූඩලෙක්යි දන්නේ නැහැ, සර්පෙක්යි දන්නේ නැහැ. එන්නේ වගේ තැනක ඉන්න ගියාම හිත දෙන්නේ නැහැ. එකලස් වෙන්න දෙන්නේ නැහැ. එතකොට මේ හිත ඇවිස්සින ගතිය වැඩි. ඒක හොඳ නෑ. නමුත් අර නින්දට ඒක උත්තරයක් වෙනවා. ඒ නිසා ඒවට පුංචි උපක්‍රම තියෙන කිසිසේත්ම ඒවා ලෝකෝත්තර උපක්‍රම නෙමෙයි ලෞකික සරල උපක්‍රම යොද යොදා බලන්න ඕනේ. යතුපහම වරදික වෙන්න පුළුවන්. ආයෙසරක් කරලා බලන්න. දිගට දිගට කරගෙන යන එකයි තියෙන්නේ. ඉසන සරණයි. ආනන්දනේ සමාධියේදී හමින් නොයිස් එකක් වගේ දැනෙනවා. කියන්නේ මේ හිත හොඳටම එකඟ වුණාට පස්සේ අර ගාලා නොයිස් එකක් හමින් නොයිස් එකක් වගේ මම හිතුව කනේ දෝෂයක් හරි මොකක් හරි කියලා. එහෙමත් එකක්වත් නෑ ඒකෙන් එළියට ආවට පස්සේ එහෙම නේ නොයිස් එක නේ. ඇත්තට සමාධියක් නෙවෙයි. කොයි වෙලාව හරි හිත ගෙදර ගියාම ඒක තමයි ලකුණු. හිත ගෙදර ගියාම කගල සමාධිගත වෙනවා. ඒකට පොතක් ලියලා තිබුණා ආචාන් අමරෝගේ ඊපාරොර මේ පොත්වලදී ගොඩාක් මතුණා ඒ ප්‍රශ්නේ. ඊට පස්සේ මං කිව්වා ඒගොල්ලන්ට ඒක ස්වාමීන් වහන්සේගේ අවසර අරගෙන සිංහලට නගන්නයි කියලා. ඒක මේ හැම සාහිත්‍යයක මේක සඳහන් වෙලා තියෙනවා. භාවනා ඊටාම ගැඹුරක් නෙවෙයි. නමුත් ඒක ලකුණක් මම දැන් මෙතන කියනකොට ඔය නොයිස් එක එනවා. ඒ නිසා ඒක පරියන්කේදී නෙමෙයි සක්මණේදීත් ගන්න කියනවා. පොල් ඥාන කොටත් නාන කොටත් වැසිකිලි කැසිකිලි කරන කොටත් ඒක ගත්තොත් තමයි තේරෙන හැමතැනම භාවනා මධ්‍යස්ථාන කරගන්න. ඒක හොඳ ලකුණක්. මම ඒක ඊයේ ඉඳලා පෙරේදා ඉඳලා කියන්නේ ඒක කතා කරන කට්ටිය පුළුවන් තරම් මේක වර්ණ ගන්න වර්ණ කරනකොට අපිට පොදු තැනකට යන්න පුළුවන්. සමහර කොට එක සද්දයක්, සමහරට පුංචි ආලෝකයක්, සමහරට පොඩි කම්පන වේගයක් මේ දුක ස්වභාවයේ එළියට එනකොට ඒක එකන දකින්න හැටි. ඒකෙන් පැතිකඩ ගොඩක් තියෙනවා. එක්කනට පැතිකඩ රාශියක් පෙන්වනවා. එක එකනට එක එක පැතිකඩක් පේනවා. නමුත් ඒකේ පේන තිනේ gedara ඇවිල්ලා, හිත gedara ඇවිල්ලා. ඒක සාමාන්‍යයෙන් ගෙදර වැඩ කරන වෙලාවටත් ওই කම්පන චංචනේ එන්න පුළුවන් දෙහිම ස්වාමීන් වහන්සේ. ඒකට ඒ කියන්නේ භාවනාවක් නෙවෙයි වෙන්නේ. ඒක තමයි ඔය භාවනා කියලා හිතාන ඉන්න එක නෙවෙයි වෙන්නේ. ඒ නිසා භාවනා අලුතෙන් වරණ ගන්න. මෙතන ඉන්නවනම් භාවනා තමයි. ඒ ඒ ඒ කම්පනේ ඉන්නවනම් නිතරම භාවනා තමයි. ඒකට වැසිකිලි ගැසිකිලි කොටත්, අත දිගාන කොටත්, නමන කොටත්, ඉදිරිය බලන කොටත්, පැත්ත බලන කොටත් කොයි වෙලාවෙත් ඒක තියෙනවා. ඉතින් ඒක භාවනා ප්‍රතිඵලයක් නෙවෙයි. ඒ භාවනාවෙන් තොරව ඒක අයිසොලේට් කරන්න ඒක තියෙන්නේ හැම එකෙම කලවම් වෙලා අඩියෙම උඩේව අයින් කරන අයින් කරන ගියාම ඔතන තමයි වැටෙන්නේ. ඒ කියන්නේ හිත gedera ගිහින්. සමහරකට කොච්චර විකෘතියක්ද කියනවා නම් gedera ගිය දවසේ හිතනවා අතර අසරණ වෙලා කියලා. මොකද ඒ තරම් අසරණ වෙලා හිත නන්නත්තර වෙච්ච gedera හිත නැවත gedera ආපු දවසේ තමන්ගේ gedera පිට ගියක් වාගේ දැනෙනවා. ඒ තරම්ම අන්ධ භූත ලෝකයක් මේකේ තියෙනවා. තව එක ප්‍රශ්නයක් තියෙනවා හන් ස්වාමීන් දැන් ඔය ඊයේ සාකච්ඡාවේදී වුණා මේ ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි ගැන. ඒක බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකයේ කොහේ හරි සඳහන් වෙලා තියෙනවද කියලා. ශූන්‍යතාවය කියලා සඳහන් කරලා තියෙනවා. මේක රිත්යි තුච්චයි කියලා සඳහන් කරලා තියෙනවා. එච්චරයි. එච්චරයි. ඒක ඩාර්ක් එනර්ජි එක කොහොමද එක්ස්ප්ලනේෂන් එක? ඒ කියන්නේ භවයේ පවතින්නේ භවයේ පවතින්නේ ශක්තිය, කර්ම ශක්තිය, ඊර්ත්‍යජ ශක්තිය, ආහාරජ ශක්තිය, චිත්තජ ශක්තිය. මේ හතර ගෑණියෙක් වෙන්න පුළුවන්, පිරිමික් වෙනවා, කොයි දේ වුණත් විඳලා බලනකොට ওই හතර තමයි තියෙන්නේ. අල්ලගත්ත මනසයි මම ස්ත්‍රියා පුරුෂෙන් කිව්වට ඒ ශක්තිය අඳුරන්නේ මම මේ වැඩ කරන්නේ ගෑණියෙක්ද පිරිමික්ද කියලා දන්නේ නැහැ. මරුණාට පස්සේ ආයේ ශක්ති ශක්ති බාටපත් වෙනවා. ශක්ති ශක්ති බවට පත් වෙනවා කියන්නේ ෆෝ එලිමන්ට්ස් වලට යනවා කියන එක තමයි. එලිමන්ට්ස් පැත්තෙන් කතා කරනවා එහෙමයි කම්මජ චිත්තජ උතුදාහර්ථ පැත්තෙන් කතා කරනවා එහෙමයි එක එක ක්‍රම වලට මේක විස්තර කරත හැකි තියරි එකේ. මොකද සිද්ධ වෙන්නේ ash to ash soil to soil තමයි. පටන් ගන්නෙත් එතනින් ඉවර වෙන්නෙත් එතනින් ඒ අතරමැද කුමන නැටුම් කෙලි කවට සිනාදා. විඥානේ විඥානේ විඥාන ශක්තිය තමයි. නාම රූප දෙකම ශක්තිය. ඒක බොයිල් ඩවුන් කරනාට පස්සේ නාම රූප කියලා බෙදන්නත් බෑ. බෙදෙන්නේ ඒක මැනිෆෙස්ට් වුණාට පස්සේ තමයි යම් ප්‍රමාණයකට කෙලසුණාට පස්සේ තමයි නාම රූප වශයෙන් බෙදෙන්නේ රූප වට ව්‍යාපෝතේ කියලා තව කෙලසෙනවා විඥානයේ වේදනා සංඥා සංකාර කියලා තව කෙලසෙනවා ඊට පස්සේ ගෑණියක් වෙනවා පිරිමියෙක් වෙනවා දේශ සීමාර කරලා ඔය භාෂා ආගම් ඔක්කොම ඇවිල්ලා මේක ඉන්නේ ඉන්නේ ඉන්නේ අවුලෙන් අවුලටපත් වෙනවා මුලට මුලට ගියාට පස්සේ නිකන් හුදු ශක්තිය විතරයි ඒ ශක්තිය වල කිසිම ලේබල් එකක් අලවන්න බෑ භාවනාදි කරන්නේ ආපහු අර ගෙදෙට්ට යන එක තමයි. මූල ශක්ති බාටපත් කරන එක තමයි. විශේෂයෙන් විපස්සනා භාවනාවේ තමයි කියන්නේ සමත භාවනාවේ ඉච්චර එක ගැඹුරට ගෙනියන්නේ. හොඳයි අපි මේකට පොඩ්ඩක් වැඩි වෙලාවක් අරගෙන තිනවා. අපි මෙතන ඉඳලා 3 වෙනකන් හක්මන් භාවනාවට අරගෙන 3 දී අපි එකතු වෙනවා නැවත සමූහ භාවනාවකට. මේ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න විචාරත්ව වැඩ පිළිලිමාව සටහන් වෙනවා. සිළු දෙනාටම තෙරුවන් සරණයි